අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡාව අපි ධර්ම සාකච්ඡාව පිළිබඳ මතක් කරපු නිසා වැඩි වෙලා ගන්න හඳුන්වා දීමක් කරන්න අපි ශේරසිංහ මහත්තයන් ඉල්ලා හිටිමු ඊ වගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ මම ටික කාලයකට කාලයක සිට භාවනා කරමි. සක්මන් භාවනාව ආරම්භ කර විනාඩි 10ක් පමණ යන විට මුළු කයටම සිත පිහිටුවා සක්මන සිඳවන අයුරු බලා සිටීමට හැක. විටක මුළු සක්මනම පාවෙන්නාක් මෙන් සැහැල්ලුවෙන් කළ හැක. මෙසේ විනාඩි 45 පමණ යන විට හිසේ බරගතියක් දැනේ. තවදුරටත් සක්මන් කළ නොහැකි ලෙස දැනුන විට පර්යංකට වාඩි වී ඉන්න ඉරියව්වට සිත පිහිටුවා මුළු කයම සැහැල්ලු කරමි. මේ මාගේ කියාගත නොහැකි තවත් ශරීර කූඩුවක් පමණක් යන සිතට තදින් අරමුණු කරමි. එසේ සිතා පිම්බීම හැකිලිම බලමින් ටික වේලාවක් විනාඩි 10ක් පමණ සිටන විට හිසේ බරගතිය නොදෙනියයි. මෙසේ විනාඩි 15ක් පමණ යන විට මුළු කයම නොදෙනියයි. නැවත විනාඩි 10ක් පමණ මුළු කයම පහළට බර වෙනවා දැනි එය කෙලින් කරගනිමි. ඒ නිින්ද යාමක්ද යන්න සිටුනද ඇසේ නිදිමත ගතියක් නැති බව තේරේ. එහෙත් සක්මනේදී මෙන් නැවත හිසේ බර ගතියක් ඇතිවේ. නැවතය නැති කර ගැනීමට පෙර පරිදි කය සැහැල්ලු කර පිම්බීම හැකිලිම කරමි. නැවත විනාඩි 15ක් පමණ පෙර පරිදිම නිින්ද ගියා වැනි දේ සිඳුවේ. නැවත කය ගැන සිහිපත් වී කය පහළට බර වෙනවා දැනේ. පිම්බීම හැකිලිම නැවත හිත පිහිටයි. කය සැහැල්ලු වී කය නොදෙනී යාම භාවනාව සාර්ථක වී කලක් යන විට සිදුවන්නේද භාවනාව ආරම්භයේදීම මෙසේ කය සැහැල්ලු කිරීම වැරදි ක්‍රමයක්ද නිතරම තොන්න හිසේර් වර්ගතිය භාවනාවට අදාළ නොවන රෝගයක රෝග ලක්ෂණයක්ද කරුණාකර පහදා දෙනමින් දෙපා නැමැති ඉල්ලමි තෙරුවන් සරණයි ඉතින් අර විදියට සක්මනේ හෝ වේවා පරියන්කේ හෝ වේවා ඒ සැහැල්ලුව එබැවින් තමයි ඉසිකැක්කුම මේ තියේදී තමන්ගේ සක්මනියන වම දකුණ බලන ගතිය පරියන්කේ නම් බිම්බීම බැලීම බිම්බීම හැකිරීම දැක් ගන්න පුළුවන්කම තියෙනවා නම් මේක භාවනායේ ප්‍රශ්නයක්. එහෙම නැතුව ඒ සහැල්ලුව තියෙනකොට තමන්ට බිම්බීම හැකිරීම පේන්නේ නැත්නම් නැත්නම් සහැල්ලුව තියෙනකොට වම දකුණ පේන්නේ නැත්නම් අපි ඒක බාහිර ප්‍රශ්නක් විදිහට සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ රචනයේ සක්මනේදී පිම්බි වම දකුණ පිළිබඳව කිසිම තොරතුරක් ඇතුළු කරලා නැහැ. පරියංකේ පිම්බි මැකිලින් බලනවා කිව්වට පිම්බීම බලනකොට මොකද්ද වැටහෙන්නේ? ওই කියන සහැල්ලුවක් නැතුව වේදනාවක් ඉසිකක්වත් නැතුව කොහොමද වැටෙන්නේ කියන තොරතුරු දෙක තිබ්බනම් මම හිතනවා මීට වැඩිය රචනය පැහැදිලි වෙයි. භාවනාවත් පැහැදිලි වෙයි. ඒක නිසා යම් වෙලාවක ওই කියන සහැල්ලු ගතිය මොකද මට එන්නේ මට මේ බරගතිය මොකද මට ඉනි කියන්නේ නැතුව කරදරයක් නැතුව පිම්බීම හැකිලිම හෝ වම දකුණ බලනකොට වැටහෙන දෙයට හිත දානවා නම් ඒක තමයි උත්තරේ තියෙන්නේ. මේ රචනයේ 160 ගාණක් 70 ගාණක් යොදලා තියෙන ප්‍රශ්න වලට විතරමයි. නමුත් හරිය වෙලාවේ මොකද්ද වෙන්නේ කියන එකට උදව් කරලා නැති නිසා උත්තරේ පැත්තක දාලා තියෙන්නේ. ඒ නිසා මේ කියන එක න කැමැතිද? ඔය විනාඩි 40ක් විතර යන ගිහිල්ලා ඉසේ තදබරකට එන්නේ ඉස්සල්ලා අමාරු ගතිය එන්නේ ඉස්සෙල්ලා මොක කොහොමද වම දකුණ පේන්නේ කියලා විස්තරය කියන්නේ. ඒක සමහරට ප්‍රශ්නට උත්තර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පිප්පීම හැකීම කොහොමද පේන්නේ කියන්නේ. ඒක නැතුව වටේ බලන්දි ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ අර සැක දෙක එනවා. මේ සහැල්ලුවක් එහෙම තියදී එන්න පුළුවන් දි ටිකක්මක් එන්න පුළුවන් ද කියලා. ඒත් භාවනා කමටහන් සුද්ධ කිරීම සඳහා අත්‍යවශ්‍ය දේ තමයි කරදරයක් නැතුව මූල කර්මස්ථානයේ පේන වෙලාවක් තියනවාද? මෙතන මම මූල කර්මස්ථානය කියලා අදහස් කරන්නේ තක්මනේ වම දකුණ වශයෙන් දාකින එකත් පරියංකේ පිම්බීම හැකිලිම දකින්න එකත්. ඒක පිළිබඳ තොරතුරු නොකියනකොට අර වගේ අතුරු ප්‍රශ්න ඉඳී තියෙනවා. කැමැතිද ඒ කෙනා සභාවට උත්තර දෙන්නේ? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ වැදගත් නිතිකමයි පේන්න තියෙන්නේ. අපි ඊගා ප්‍රශ්නට යනවා. ඒ නිසා අනිත් කට්ටියත් මතක තියාගෙන ඉන්න තමන්ගේ මූල කර්මස්ථානේ මේකයි කියලා ලියලා කරදරයක් නැතුව ඒකට ගියාට පස්සේ ඒක වැටෙන ක්‍රමේ තැනින් පටන් ගන්න කතාව. මම අවුරුදු ගාන ඉස්සලා භාවනා කරලා තියෙනවා. අනම්මන වැඩ නැහැ. හරි ගිය කොයි වෙලාවක හෝ වම දකුණ කොහොමද වැටෙන්නේ? හරි ගිය කොයි වෙලාවක හෝ බිම්බීම හැකිලිම කොහොමද වැටෙන්නේ කියන එක කියනවනම් ඒකේ ඉඳලා බලුවන් අරකට උත්තර හොයන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ආනාපාන සති භාවනාවේදී මුළු ශරීරය තුලින්ම ඇතුළවීම හා පිටවීම දැනේ. මේ සාමාන්‍ය දෙයක් ලෙස නිතරම සිදුවේ. පෙර දිනදී ඇතුළු හුස්ම ඇතුළත බිත්තියක හැපී නතර වූ බවත් පසු දිනකදී මුළු කය පුරාවටම හැම තුලින් ප්ලාස්ටික් බෝතල් වලින් කැපූ පූනිලියක්සේ පිටතට නෙරා සුළන් රැලි පිටතට ඇදී ගියේ. මේ බොහෝ දිනට ඇදී ගොස් කිසිවක් නැති පාළු ආලෝකමත් ප්‍රදේශයක් දක්වා විසිරී ගිය අතර මෙම අවස්ථාවේ මුළු කයම බැලුම් බෝලයක්සේ පාවෙන්ට විය. එම බැලුම් බෝලය කයෙන් ඉවත් වෙද්දී බෙල්ල තුලින් ශබ්දයට පිට වූ බව ඇසුනි. මෙම බැලුමද බොහෝ ඈතට ගොස් නොපෙනී ගිය බව සඳහන් කරමි. එපමණයි සමහරවිට. ඔය දෙක ඇත්තටම තමන්ට භාවනාවේදී අසහනයක් නැතුව ආතතියක් නැතුව වෙන්න පුළුවන් නම් මේ කියන ඔක්කොම සතිය තුලනේ සිද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ කය ඇතුලේනේ. මනෝ විකාරයක්වත් හීනකින්වත් මත් වෙලා නෙවෙයි. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. ඒක නිසා Tamanට තේරෙන නම් අදිෂ්ඨ මේ ආත්ම ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය මේක කරගෙන යන්න දිගට කරන්න. හැබැයි ඔය ජවනිකාම වෙන එකක් නැහැ. විවිධ ජවනිකා පෙනේවි. එකක් සහතික කරන්න මේ ගමනේ හැකි තාක් වෙලාවට මට සතිය පිහිටවල තියෙන නැත්නම් මේ කයේ ඉන්නේ කියන දැනුම තියෙන තාක්කල් භාවනාව පැහැදිලිවම දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම භාවනාව කරුණු ලබන්නේ ලබන යෝගීකි. ගුරු උපදේශ අනුව දිගටම භාවනා කරගෙන යනු ලබන අතර පිම්බීම හැකිලිම සියුම් වූ පසුව හිඳිමි හැපෙමි මෙනෙහි කිරීමෙන් අනතුරුව තවදුරටත් සිත එකඟ වූ පසුව දැනෙනවා දැනෙනවා යන මෙනෙහි කරමි. කයට යම් දැනීමක් දැනුණ පසුවයි දැනෙනවා දැනෙනවා යනුවෙන් මෙනෙහි කරනු ලබන්නේ. කිසිම දෙයක් මෙනෙහි නොකර පර්යංකේ සිටින ලෙස ඔබ වහන්සේ උපදෙස් දුන් නිසා මා අද කිසිම දෙයක් මෙනෙහි නොකර සිටියෙමි. මෙනෙහි කරන සිතත් අරමුණින් අරමුණක් දෙකක් බව හොඳින් අවබෝධ විය. තවදුරටත් ඒ අන්දමට මෙනෙහි කරන්නද තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් සක්ම මේක ඇත්තටම ලියුපු එකේ හැටියට ඊයේ කියපු ප්‍රශ්නමයි ප්‍රශ්න කර්මයි ඉදිරිපත් කරන ලීලාවෙන් පේනවා එතට මෙනෙහි නොකර මේ යන්න පුළුවන් තැනට යන්න පුළුවන් නම් මෙනෙහි කරලා කියනකට වැඩිය හොඳයි නොකර යන එක. ඒ කියන්න උත්සාහ කරගෙන කරගෙන ගිහින් අන්තිම නහනවා අර පරණ විදිහට මෙනෙහි කරන්නද කියලා. අර ලියපු රචනේ ඔක්කොම කන පිට හැර. අන්තිම වාක්‍ය මුළු ආපු රචනයත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකට මම මොකද්ද උත්තර දෙන්නේ? ඒකේ නම මට ඉදිරිපත් වෙනකොට මට සුද්ධ කරලා දෙන්න පුළුවන්. අර ලියපු රචනයේ තේමාව සම්පූර්ණයෙන්ම කඩලා අහනවා. අර විදිහට මෙනේ කරන්නද කියලා. කියන්නේ ඊයේ කියපේක ඇහිලත් නැහැ. එහෙම නැත්නම් අද ලියන රචනයට වග වෙලත් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මුකුත් මෙනෙහි නොකර ඉන්නද කියලා ස්වාමීන් වහන්සේ අහන්නේ. ඒක තමයි මම ඊයේ කිව්වේ. ඒක කරලා තියනවාද? ඒක අන්තිමට අහනවා ඊයේ විදිහට ආයෙ මෙනෙහි කරන්නද කියලා අහනවා. ඉතින් ඊයේ කිව්වකත් ඒකෙන් කන පිට යනවා. ලියපු රචනෙත් කන පිට යනවා. මගේ ප්‍රකාශය තමයි අඳුර පාල හරකා එලවනවට වැඩිය හරකා යනවනම් අඳුර නොපා එලවන එක හොඳ නේ. ඊට පස්සේ ආයෙත් ඇහුවොත් දැන් අඳුර ඉංග්‍රීසියෙන් කරන්නද සිංහලෙන් කරන්නද කියලා එතකොට වන්න තේරෙනවනේ බෑ පිටපොට ගිහිල්ලා කතා කරන්න කියලා. වැඩි වෙනවනම් අඳුර පාන්න නැතුව මෙනේ නොකර වඩා හොඳයි. ඒ කියන්නේ මෙනෙහි කරනකොට අතාරින්න වෙන එක නෙවෙයි අවශ්‍ය වුණොත් මෙනෙහි කරන්න කරන්න. මෙනේ නොකර යනවනේ යන්න දෙන්න. එතකොට නැවත සැරයක් මෙනේ කරන්නද කියලා මම හිතන්නේ රචන ඉවර වෙන්නේ ආයතරයක් පරිපරිදි මෙනේ කරන්නද කියලා. ද නොකරන්නද කියලා. තව දුරටත් ඒ අන්දමට මෙනෙහි කරන්නද? එතකොට අර සම්පූර්ණ නොකරන්නද කියලා අහුවනම් තමයිලාට මට තේරෙනවා ප්‍රශ්නේ. තන්නේ කර අනිත් පැත්ත හරවලා තියෙන නිසා ලිව්වට පස්සේ පොඩ්ඩක් කියවලා බලන්න. මට ඇහෙන වචන විතරයි. මම වෙන්නේ මොකද දන්නේ නැහැ මට මූණ පෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලියන දේ අහන එකනට ඒක බාධාකින් තොරව තේරෙන විදිහට ඉදිරියට ඒ ලේසි වැඩක් නෙමෙයි මම කියන්නේ මම දන්නවා බොහොම අමාරු වැඩක්. නමුත් ඒ දේ අවශ්‍යයි. මේ වගේ භාවනාවක් කරනකොට යන්න කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියන්න එපා. මේකයි කියන්නේ. ඒක කෙටියෙන් ඍජුව මේ පටල වෙන්නේ නැති විදිහට කියනවනම් භාවනාව ඔච්චරම අමාරු නෑ. අපිට වෙලා තියෙන්නේ මේ වටවලල්ල යනවා. ඒ වගේම මේ ලියු කී ලියුප එක නැවත තමන්ම කියවලා බලන්නේ කියවලා බැලුවොත් තුඟක් වෙලාට අඩුපාඩු සම්පූර්ණ වෙනවා. කෙසේ නමුත් මයික් එක අතරන කතා කරපෙක් ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න දෙවෙනි කොටසට. දෙවෙනි කොටස සමගාංශ සක්මන. සක්මන් භාවනාවට මේ අදාළ කරගන්නේ කෙසේද? සක්මන් භාවනාවත් කිසිම දෙයක් මෙනෙහි නොකර ඉන්නද? වම දකුණ යනුවේ විනාඩි 5ක් 10ක් පමණ කරන විට සිත ඒටම යොමු වේ. තෙරුවන් සරණයි. ඔය සක්මන් කරනකොට කාටත් පුදුවේ කියන්න තියෙන්නේ තමයි මේ ඉඳගෙන ඉන්න තැන ඉඳලම සතිය පිහිටවන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා කොහොමද සක්මන් කරන තැනට ඉරියව් මාරු වෙන්නේ. ඒකල ගිහිලා හිටගෙන ඉඳලා පොඩ්ඩක් බලලා සක්මන් වෙන්න අරින්න දැන් මම ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් මොනම මෙනෙහි කිරීමක්වත් ඕනේ නැහැ. සතිය පිහිටවල තියෙන. හිත පිට යනවනම් විතරක්. තියාගන්න බැරි නම් විතරක් අර හැපීම දැනීම එහෙම නැත්නම් අත්දැකීම සඳහා ඉඳගෙන ඉන්නකොට නම් නිශ්චල දෙයකනේ හිත වැදිලා තියෙන්නේ පසුපැති වැදිලා තියෙන්නේ දැන් මේ නිශ්චල පයේ එකක් පොළවේ චංචල පයේ වදින එක වම දකුණ කියලා මෙනෙහි කරන්න. එතකොට මෙනෙහි කරනකොට හිත ආයතරයක් මේ විදින බව දන්නවනම් බලන්න මෙනෙහි නොකර ගන්න. ටික වේලාවක් ගියාට පස්සේ තමන් කරපු දේ හරිනම් සක්මන අනායාසයෙන් වෙනවා තේරෙයි. ඒක සාමාන්‍යයෙන් අපි අද දෙවෙනි දවසේනේ තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට මේක මේ කියන කතාව කාට කාටත් තේරෙනවා. මොකද මේ ධක්මන උරු වෙනවා, ධක්මං පොළ සිද්ධි වෙනවා, Tamanට උරු වෙනවා, එතකොට වෙනවා. ඉතින් එහෙමනම් අනායාසයෙන් ධක්මන යන්න පටන් ගත්තට පස්සේ තමයි ධක්ම බානවා පටන් ගන්න. එතකන් කරන්නේ අරමුණට ඒ ධක්ම මළුවට ධක්මන හුරු කරගන්න එක. ඒ නිසා මෙනෙහි කිරීම කරන්න හිත අකී කරුණා. මෙනෙහි කිරීම කරන්න හිත ආම්බම් කරන්න බැරි නම් හිත ඉබේම ඒකට යනවනම් බලන්න මෙනෙහි නොකර හැබැයි හොඳ අවදියෙන් බලන් ඉන්නවා හිත අනායාසයෙන් සක්මන යනවනම් නැත්නම් මේ ඇවිදින බව Taman දන්නවනම් ඒ එතකොට අපි නිකන් කියන්නේ හීය හානකොට කරබුරුල්ලටමයි කිය. කරට දිලා තද කරන්න එපා ඒ මීමට අමාරුයි. එහෙම කරන හැබැයි ඌ දඟ කරනවා. ඒකල පිටිපස්සෙන් කෙවිත දෙයක් තලලා අඬහැර පානකොට ඌට පිටපොට පනින්න බෑ. ඔය මීම අදිනවා නම් හොඳට පොඩක් කරබුරුට ලැරලා කෙවිත පාවිච්චි කරන්නේ නැතුව ඊ අඳුරෙන් විතරක් ගෙනියන එකයි තියෙන්නේ. අන්නේ විදිහට මේ ශරීරයට සැප දෙන්නත් ඕනේ. හැබැයි මේක බూరు සහෝදරෙක් බව දැනගන්න. නැත්තම් බూరు සහෝදරියක්. ඊට පස්සේ ඌට පාර බෙන්නලා දෙනවා. පාර දුන්නා පස්සේ කී කරු වැඩ කරනවා නම් ගහන්නත් එපා, බනින්නත් එපා. වැඩ කරන්නේ නැත්නම් අනුකම්පා විරහිතව කෝටුමස් වෙන්න ගහන්න ඕන. රිදෙන්න ගහන්න ඕන. ඒවට පස්සේ කීකරු වැඩට යනවා. ඉතින් ඒක හරි අමාරු මෙතෙත් බෙනේ කරවා මෙතෙත් නොකරපන් කියන්නේ. බුද්ධි කාටවත් කියන්න බෑ. Taman දැනගන්න ඕනේ. භාවනාවට අනුයාතව යනවනම් මෙනේ කිරීම අඩු කරලා බලන්න. අනුයාත නැත්නම් මෙනේ කරමින් මෙනේ කරමින් ඉරියව්වේ හිත බැඳගන්න අත්දැකීමෙන්ම මේක පදම තේරුම් ගන්න වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනාව වඩන අවස්ථාවේදී හිසේ තද ගතියක් හා බර ගතියක් පවතී. භාවනාව ආරම්භයේ සිටම පවතී. මුලින්ම ගෝයින්කා භාවනාවේදී ඇතිවන අපහසුතාවයක් මත සිඳු මේ සිඳුන අතර මේ මගහරා ගැනීමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. තෙරුවන් සරණයි. මේ කෙනාට සක්මනීරි මේක තියනවාද කියලා කිව්වොත් මට පුළුවන් උත්තරේ වල දෙන්න. මේ පරියන්කේදී එන මේ ආනාපානෙගෙන තිහිස බර ගතිය සක්මන් කරනකොට කොහොමද දැනෙන්නේ කියලා කැමතිද මේ පොඩ්ඩක් අපිට අත්දැකීම කියන්නේ. ඒකට ඒක අරහා මට උත්තරයක් කියලා දෙන්න පුළුවන්. සාමාන්‍ය සක්මණේදී තියෙන සාමාන්‍ය ජීවිතය ගත කරද්දී සාමාන්‍ය තියෙන අය බරගතිය මේ හැම අවස්ථාවකදීම තියෙන ඉතින් ඒක මගහරවා ගන්න ක්‍රමවේදයක්. දැන් එහෙම තියෙනවා නම් අපිට භාවනාවේ මග හරව ගන්න එක නෙවෙයි තියෙන්නේ ඒක මග හැරිච්ච වෙලාවේ භාවනා කරන එකයි. ධිකට මේක එකක්මත් තියෙනවා නම් ඒක භාවනාවට එන්න ඉස්සලා තිබුණ එක. ගෝයන්ක තමයි යෝකට හොඳම ගුරු නාති මිනිහක එයාට භාවනා හරියි ඔය ඉතින් එක්කම නැතරම් කරන්න ගිහිල්ලා. කරලා ගෝයන්ක ක්‍රමේ තමයි තියෙන්නේ. නමුත් භාවනා පටන් ගන්නකොට සද්ද මැද වේදනා මැද හිතිලි මැද පටන් ගන්න බෑ. ඒකට කියනවා මේ හොරු අධ්‍යයත් කරනකොට වාරගම් කාලේ දියත් කරන්නේ නැහැ. වාර්ග නැති වුණත් රැළ හොඳටම තැම්පත් වෙච්චලා තමයි දියත් කරලා ඊට පස්සේ හබල් ගාලා හබල් ගාලා මෙතන දාගන්නවා. රැළ ගහන වෙලාවේදී දියත් කරන්න බෑ. ඒ නිසා ඒක ශාරීරික රෝගයක්. භවනා නොකරන වෙලාවේ 31ක් වත් වෙන එක ශාරීරික රෝගයක්. ඒක නැති වෙලාවේ භවනා පටන් ගන්න. ඒ කියන්නේ භවනාට අනුග්‍රහකරනද ශරීරයේ සුව පහසු වෙලාවක භවනා පටන් ගන්න. අමාරු වෙලාවේ දාලා භවනාවෙන් ඒ ශාරීරික වේදනාව අයින් කරන්න හදනවා කියන එක කලින් පුරුදු කරනකොට පුළුවන්. ආධුනිකයෙකුට අමාරුයි. ඒ නිසා මේ වේදනාව ඉසිකක්කමට හේතුව භාවනා නෙවෙයි ඔය කියන්නේ. දිගටම තියෙන එකක්. ඒ වුණත් නිකන් සාමාන්‍ය උපදේශයක් විදිහට කියන්න පුළුවන්. සක්මනේදී වයින්ව අඩුයි. පරියන්කයට වැඩිය සක්මනේ තියෙනව අඩුයි. මොකද පරියන්කේදී අපි ඉඳගත්කම ආනාපානය යල්ලන තටමනවා. මේ මං තෙවොතේ වාඩි වෙලා ඉන්නවා කියන එකට දැම්මන කිසිම දෙයක්වත් එන්නේ නැහැ. තිබුණා සනීප වෙනවා. දැන් ගිය ගමන් ආනපන අල්ලංගල. ඉතින් මේ දීලා තියෙන මූලික උපදේශ ඇහෙන්නේ නැහැ. ඒකෙදි කියන්නේ හොඳට වාඩි වෙලා සුවසේ හැක තියලා සැහැල්ලුව තියලා මේ සැහැල්ලුවට හිත යොදාගෙන ඉන්න ඉච්චරයි. ඒකට ආනපන ප්‍රශ්න නැහැ නේ. ඒක ඉතින් එකක්ම තියෙනවා. ඉතින් ඒකක්ම ආරමුණු කරගෙන ඉන්න පුළුවන්. මම හොඳට වාඩි වෙලා ඉන්නේ සමමිතිකව ඉන්නේ සම්බරව ඉන්නේ ඒතකොට ඉසේකක්කම තියෙනවා ඒතකොට හොඳටම විශ්වාසයින ඉසේකක්කම කියන එක ඒකේ හිත හිටිනවනේ ඵලයන් කිව්වත් යන්නේ නැහනේ ඉසේකක්කම කියන අරමුණේ හිත පිහිටන්ඩ ඩබල් පොසිටිව් ඵලයන් කිව්වත් නැනේ ඉසේකක්කම දිහා බලන්න ඉන්න ඒතිෙදි දැන් මේ ඉරියව්වක් තියෙනවා ආනාපානෙත් තියෙනවා ඉසේකක්කම තියෙනවා තුනක් ගත්තොත් එකක්වත් හරියන්නේ නැහැ නිසා හුදුවට පටලව වාඩි වෙලා සක්මන් කරලා ගිහලා වාඩි වෙලා ඉතිකක් උමට එන්න කියන්නේ. මොකද අරමුණක් නැතුව නින්නේ මම. ඔබ වරින් පොඩ්ඩක් මට වැඩි පටන් අරගන්න කියලා ඉසිකක් උමට සාදර වෙලා ඉසිකක් මොදියා බලන්න. එතකොට සක්මනේ වගේ ඉසිකක්ම අඩුවීමක් සැහැල්ලුවක් එන්න ඉඩ තියෙනවා. අර පටන් ගන්නකොටම ආනාපානේ බැලීමේ තියෙන දැඩි ශරීරයට කරුණා මෛත්‍රියක් නැතුව පටන් ගන්නකොටම කර්මොටම තියලා හිල බෙල්ල හිර කරන්න යමින් එන ඉතික වැඩිවීමක් මේකේ තියෙන නිසා හොඳට පට්ටල වාඩිලා පට්ටලේ දිහා බලන්න පහසුව දිහා බලන්න ඉසිකක්ම આવොත් ඉසිකක්ම අරමුණු කරන්න භාවනාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කරන සක්මන් කරන විට සක්මන් කෙළවරදී හිටගෙන සිටන විට ඉරියව්ව මෙනෙහි කරමි. එෙහිදී මට નિરાයසෙම ආනාපාන සතිය ඊට පාසුවෙන් වැඩි. එම ඉරියව්වේදී මට ආනාපාන සතිය ඉඳගෙන සිටන වේලාවට වඩා බොහෝ වේලාවක් සෑහළුවෙන් සිට ආනාපාන සතිය වැඩි හැකියි. ඉඳගෙන ආනාපාන සතිය වඩන විටත් කයේ තද ගතිය දැනේ. සක්මන් කෙළවරේදී කය ඊට සෑහළුය. මේ විදිහට ආනාපාන සතිය වැඩිම වරදක්ද? මේ තේරුම් කර දෙන මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආනපනේ ආවනම් බලන්න. නමුත් මතක තියාගන්න මගේ මූල කර්මස්ථානේ වම දකුණ. සාමාන්‍ය නිදර්ශනයකට කියනවා ගඟේ මෙගොඩ ගොඩේ තනකොන කරන වැසිට එළදෙන්ට එහා පැත්තේ තනකොළ ටික නිල්ලට පේනවලු නැද්ද කිමිතර මට එහා ගන්න විදියක් නැහැ. එහා පැත්තට ගියා නම් තනකොළ ටික හරි ෂෝක් කියලා. එහා පැත්තේ කන වැසිට පේනවලු නැද්දකින් මං කන දන වේලිලා දිනර එහා පැත්තේ ඉන්න වැසි නම් යායට තනකොළ කනවා කියලා. ඊට දක්මන් කරුවත් කිව්වොත් ආනපනි කරනවා. ආනපනි කරපන් කිව්වොත් වම දකුණ බලන්න. හොඳම අපේ හිතේ ඇති. ඒක නිසා ආනපනි ආවනම් බලන්න. හැබැයි තියෙනකම් බලන්න. ඒක නෙමෙයි මූල කර්මස්ථානේ. ඊගාවි උපරෙච්ච ගමන් තමන් යනවා සක්මනට. එතකොට දැන් මේ ලැබිච්ච ලාභය ගන්නවා. හැබැයි යා මේ උඩහල්ලේ තියන්නේ නැහැ සිංහාසන දෙන්න නැහැ. කියන ආපු නිසා බලනවා. බලලා නැති වුණා ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. තමන් හිටගෙන ඉන්න බව හෝ සක්මන් කරන බව දන්න. ඒ නිසා මේ ලැබිච්ච අතිරේක ලාභේ වාසියට ගන්න එක ඉසකක්කමකට ගන්න එපා. ප්‍රශ්නකට ගන්න එපා. අතවාසියට ගන්න. මොකද යථා පාකටං විපස්සනා බිනිවේසෝ කියලා වචනයක් තියෙනවා. කුමක්ද ප්‍රකට ඒ දේ අනුව විපස්සනාට බැහැ ගන්න. බැහැතට පස්සේ අර සියුම් සියුම් නොතැහෙන නොතේරෙන දේවල් පස්සේ වැටෙනවා. ඒ නිසා මේ මම මේ කතා කරන්නේ කෙලවට ගිහලා හිටගෙන ඉන්න වෙලාව ගැන. එතන ආනාපානේ ප්‍රකටන හොඳට බලන්න. හැබැයි කවදාකවත් එතනදීවත් ආනාපානේ ප්‍රධාන කර්මස්ථානේ කරගන්න යන්න එපා. මේක ආපු නිසා බැලුවා ඒක ඉවර වෙච්ච වෙලාවේ ආයෙත් තමයි ඉන්න හිටියවට හෝ පය පොළවේ වැටලා තියෙන හැකට බලන්න. එතකොට Tamanට ආපු එක කරදරයක් වෙන්නේත් නැහැ. ඒ වගේම කල යුත්තේ මොකද්ද කියන එකේ පටලැවිල්ලකුත් නැහැ. ගෞරවනීය ස්වාමි වහන්සේ මා ආනාපානසති භාවනාව හා සක්මන් භාවනාව අභ්‍යාසයක් ලෙස කරන යෝගාවචරයෙක්මි. වම දකුණ මෙනෙහි කරමින් විනාඩි 20ක්ද ඔසවනවා තබනවා මෙනෙහි කරමින් විනාඩි 20ක් පමණද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස විනාඩි 20ක්ද සක්මන් භාවනාව කරන්නේ. අනතුරුව පර්යංකයට යෑමේදී සමාධිය ඊට ඉක්මනින් ලැබේ. මුලින්ම දැනෙන ගොරෝසු සුලන් රැල්ල තුනී වී නැති වී යයි. ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන වෙනම දැනේ. නැති වී යන සුලන් රැල්ල විනාඩි කිහිපයකදී නැවත දැනේ. මෙම ආකාරයෙන් චක්‍ර කීපයක්ම ආනාපානයේ යෙදේ. ගරු ස්වාමි වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් මගේ මෙම ගැටලුවටද ලබා දෙන්න. අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමි වහන්සේ විසින් චිත්තානුපස්සනාව උගන්වන ලදී. ගැටලුවක් මතු වුණොත් ඔබ වහන්සේගෙන් පමණක් විමසන ලෙස පැවසුවා. එක ආනාපානයේ සමගින් චිත්තානුපස්සනාව කිරීම තුළ ගැටලුවක් තිබේද? දෙක ආනාපානය මුල් කර සුසුම් රැල්ල තුනී වී ගිය පසු චිත්තානුපස්සනාව කරන්නද? නැත්නම් ආනාපානය පමණක් කරන්නද? ඔබ වහන්සේගේ උපදේශ අනුව යන මෙම ගමනට ධෛර්යයක් වීමට මෙයට උපදෙස් ලබා දී පිහිටක් වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකට බොහොම සරල උද්ෘතයක් පෙන්වන්න පුළුවන් සරුවච්චන් වහන්සේගෙන් සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා කෙලෙසයක් කවදාකවත් උපදින්නේ අරමුණක් නැතුව ඒ ඉපදින කෙලෙසයත් එක්ක මතුවෙන අරමුණ ගෙවෙනකම් බලන්න හිටියාම කෙලෙස ගෙවෙනවා සනිදානාභික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මානෝ අනිදානා තස්සින් ඒව නිදානේ පහිනේ තං අකුසලම් පහියති. ඒක ආනාපාන අරමුණු කරගෙන යනකොට පේන ආනාපානියත් කෙලෙසයක්. ඒක ගෙවෙන කම්ම බලන්න ගෙවුණා කියලා කියන්නේ කෙලෙස් ගෙවන. ඊට පස්සේ ආයෝකට චිත්තානුපසනාවක් දාන්න හදනවා කියන්නේ ආය පෑදීදියට ආය බොරදී දාන්න. ඒ තමන්ට තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලම ගන්නකො මේකේ කියලා තියෙනවා මම සක්මන් භාවනා කරනවා වම දකුණ ඔසෝනා තබනවා යම් ඔසෝනා යවනවා තබනවා. ඉතින් මට ඕනේ දැනගන්න මේ කරන කෙනාට වැඩියෙන්ම තැහැල්ලුව දැනෙන්නේ වැඩියෙන්ම අසහනෙන් තොර ගතිය දැනෙන්නේ වම දකුණ බලනකොටද ඔසවනවා තබනවා බලනකොටද ඔසවනවා යවනවා තබනවා බලනකොටද කියන ප්‍රශ්නට උත්තර දුන්නොත් මට අර කැලලා තවත් විස්තර කරලා දෙන්න පුළුවන් ඒ යෝගාවචරය කැමතිද මේ මේ තුنين වඩාත්ම තමන්ට සාන්තියක් සහනයක් අසහනෙන් තොර ගතියක් දැනෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්නේ තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ මම මේ මේ ලිපියේ තව කොටසක් තිබ්බ මං හිතන්නේ ඔයිට කලින් මගේ සම්පූර්ණ භාවනා වාර්තා වැඩසටහනක් ඔබ වහන්සේට මම ඉදිරිපත් කරා. ඒක නිසා මම මේක එච්චර දීර්ඝව ලිව්වේ නැහැ. ඒක විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ස්වාමින් වහන්සේ බලලා ඒකට මට හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා. ඒකේ ෆොටෝකෝපි එකකුත් සිසුයන් දෙදෙනෙක්ට ඒ වෙලෙම අරගෙන දුන්නා. ඒකෙදි ස්වාමීන් වහන්සේ කෝ එක ටිකක් හොඳයි ටිකක් දෙක වැඩි කියලා. ඒක නිසා මම මේක එච්චර විස්තර කරන්න ගියේ නැහැ. මට ස්වාමීන් වහන්සේ සක්මනේදී මුලින්ම මට සක්මන මුල විනාඩි 20 දී යම් යම් සිතුවිලි එනවා. වම දකුණ මෙනෙහි කරමින් සක්මන යනකොට මට සිතුවිලි එන වේගය ටිකක් වැඩි. මූල් කර්මස්ථානයේට මගේ මනස යොදවමින් මම පුළුවන් තරම් ඒ කෙරෙහිම හිත යොදවමින් යනකොට මට ටික ටික අවසාන විනාඩි 20 කියන්නේ ඔසවනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන අන්තිම කාලය තුල ඇතර සිතුවිලි අවම වෙනවා. ඒ වෙලාවට මට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා එක දවසක් මට වෙච්ච අත්දැකීමක් මම බලන්න මම ආපු ප්‍රශ්නට කොච්චර වටවලල් යනවද කියලා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ සිසියන්ටත් තව ෆොටෝ ස්ටැට් කරලා දෙනවා කියන්නේ පිස්සු හොඳ එක තියෙන්නේ. මම ඇහුවේ මම තවත් තුනක් කිව්වා ආනාපානේ වම දකුණ. වම තක්මන වම දකුණ. ඔසෝනා තවන ඔසෝන මේකේ කෝකෙද සහනේ එන්නේ කියලා. දැන් කොච්චර රවුමක් කරකවද කියලා බලන්න. හොඳටම උත්තරේ දන්නවා. මේකට ප්‍රපංච කරන කරලා කරනවා කියලා කියන්නේ වාග් බහුල්‍ය. short and sweet. මට ස්වාමීන් වහන්සේ හොඳටම සාන්තියක් දැනෙන්නේ ඔතන යවන තමනවා කිව්වනම් අපේ කාලෙත් ඉතුරුයි. එහෙමයි. එච්චරයි. ඉතින් ඒක ඒක ගණ්ඩ ඒ සෙනගේ ඉස්සරහා බණින එක හොඳ නෑනේ. කවන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් එච්චරයි කියන්නේ මේ මුළු රචනෙම මේ විවේකයක් හම්බෙච්චාම ඒකට ආයෙ කක්ක දාගන්න කතාවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බලන්න අනිත් දවසේ ගිහිල්ලා ඒ ඔසවන යවන තමනවත් නැතුව යම් විදියකට ඉක්මනට අරකින සාන්තිය අරකේට සහැල්ලුව හම්බ වෙන්න කටයුතු කරන්න. ඒකට සමහර විටක වම දකුණ මෙනෙහි කරන්නේත් නැතුව ඔසවන තමනවත් නැතුව මුදුව ටිකක් කරලා ධක්මං කරලා ඔසවන යවන දවන කිරිමේ යන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. මම මේ හිතුවක් කර වෙන්න කියනවා නෙවෙයි. ඒකට මෙනෙහි නොකරමත් යන්න පුළුවන්. ඒකට අපි අර ක්‍රමිකව ගිය ගමන හුරු හරහා එහෙම නැත්නම් අපිට ලැබිච්ච අත්දැකීම හරහා යනවා. ඉතින් පරියංගයට ගියාට පස්සේ බලන්න ආනාපාන යම් වෙලාවකට තුනි වෙලා ගියාට පස්සේ තමයි සාන්තියක් හම්බෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා නම් ඔසවන යවන තබන මට්ටමේ වගේ සාන්තිය උඩ තව මොන චිත්තානුපසනාවද? මේක මේකේ සිලබස් එකක් කව කරන්න හදනවාද? එහෙමයි සමසිත ගැටලුවක් වෙච්ච නිසා තමයි ඔබ ගැටලුවක් දාගන්නේ ඇයි? අපිට බුදුහාමුදුරුව අපිට දීලා තියෙන්නේ තමෙන තියෙන අසහනේ අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් ඒ පාරේ යන්න. මේ කායනපසන වල චිත්තානපසන විභාගෙට ලියන්න ඕනේ ඊට පස්සේ වේදනානපසන විභාගෙට ලියන්න. ඒ ඔක්කොම මේ මොළුව නරක කරගත්ත ප්‍රශ්නනේ. අපිට මේ දුක තේරෙන්නේ නැහැ සංසාර දුක තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් වෙන සිලබස් එකක් කරන්න හදනවා. ඉතින් ඒ නිසා හොඳට බලන්න අර සක්මණෙන් ගත්ත ආදර්ශයේ හැටියට වාඩි වුණාට පස්සේ තමයි ආනාපානෙ වැටෙනවනේ ඒක කෙලෙසියක්. ඊට පස්සේ ආනාපානෙ ගෙවිලා ගියා නම් කෙලෙසෙ ගෙවුණා. දැන් මේකේ ඉඳගෙන තව කෙලෙසයක් දාගන්න හදනවා. චිත්තානුපස්සනාව දාගන්න ඕනද ඉබේ එයිද අර හමුදුරුව මොනවද කියන්නේ ඔබ හමුදුරුව මොකද්ද කියන්නේ කියලා අර ලැබිච්ච ඒ ස්පාසුව බුද්ධ විඳින්න දෙන්නේ නැතුව නැත්නම් ඒක සිද්ධි වෙන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒක භාවිත වෙන්න දෙන්නේ නැතුව ඊගායක දාගන්න හදනවා. ඉතින් මට කතා කරන්න ඕනේ ඒ පොයින්ට් එක විතරයි. ඒකයි මම ওই සක්මන ඇදලා ගත්තේ. නිසා භාවනා කරන යෝගාවචරය දන්නේ නැත්නම් අපි මේ ගමන තියෙන්නේ අසහනසීරී දුක්ඛත තැනක ඉඳලා අසහනේ අඩු තැනට යෑමක්. ආතතිය අඩු තැනට යෑමක්. ආතතිය නැති කරන්න බෑ. එහෙනම් නිවම්ම දකින්න ඕනේ. ඒ කියන්නේ අරහත් වෙන්න ඕනේ. එයාට අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ඒ අඩු එකට හුරු කරන්න ඉස්සලා තව එකක් දාගත්තොත් මේ ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න හදන තියෙන අවුල ඔය බටේට මානසික විද්‍යාව හොයා ගන්නකොට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලොකු විප්ලවීය වෙනසක් ආවා දෙයියන්ගේ නියමයක් තොටයි පැත්තක ලෙඩක් වෙච්චා මානසික ලකව සුව කරන්න පුළුවන්. මම ගොඩක් කැප වෙලා සුව කරා. අන්තිමට එයා කිව්වා මානසික වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ හිස්ටරික් ට්‍රෝමා කියන්නේ බේරගන්න බැරි තරම් ඔළුව පුපුරන්න තරම් එන මානසික අසහනේ එදිනෙදා day to day unsatisfactoriness අඩු කරලා දෙන්න පුළුවන්. ඛණ්ඩ පුළුවන් මට්ටමට අඩු කරලා දෙන එක විතරයි මානසික රෝගෙන් කරන්න පුළුවන්. ඔය කර්ම රෝග නැතිකරන්න, තමන්ගේ අබ්බැහි නැතිකරන්න මානසික රෝග වල වෙදකම් කරලා බෑ. ඊට පස්සේ ඛණ්ඩ පුළුවන් මට්ටමට ආවට පස්සේ දැන් අරතරම්ම දරුණු தත්ත නැති නිසා මේක ඒක ලොකු දෙයක් කියලා ඉන්න ඕනේ. මේකත් නැති කරන්න හැදුවයි කියලා කියන්නේ කවදාකවත් වෙන්නේ නැති උනත් දෙරි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කායනපසනාව තුල නැත්නම් අපි කිව්ව තානාපාන සතිය තුල ඔක්කොම සිද්ධ වෙනවා. අපිට ඕනේ මේ මේවා කරන මම අයින් කරන්නනේ. මේකට තියෙන මාන්නේ අයින් කරන්නනේ. එහෙම නැත්නම් තෘෂ්ණාව අයින් කරන නිසා ආනපන තුනි වුණා නම් ඒක ඇත්තටම මේ උපාසකම්මගේ දක්ෂකමක් නෙමෙයි. ඒ භාවනාව කිදු බුදුහමරගේ දක්ෂකම. අපි දක්ෂකම වෙන්න ඕනේ මේ පිළිපෑදි දෙයට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා මේ හැදිච්ච පෑදිදී තියාගන්න. ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ මොකුත් කරන්නේ නැතුව ඉන්න එක තමයි කළ යුත්තේ. ඒක තමයි බැරිම දේ. ඒක කොහොමඩක්වත් තේතු ගන්නන්න බෑ. තබ්බපාපස්ස අකරණම් කියන පාඩය මොන තාරෙන්වත් තේරුම් කරන්න බෑ. සියලු බුදුසුන්ගේ අනුශාසනා මොකද්ද? පවෙන් බැල කියක්. ඊට පස්සේ පින් කරන්න හදන එකත් පවක්. පැහිය වෙන්න හදන එකත් පවක්. ඉක්මන් වෙන්න හදන එකත් පවක්. මේ එක්කෙනෙකුට ගසලා බැන්නට මේ සේරටම ගහන්නේ මම මේක සැරේ. <laughs> ඒ නිසා අපි සංසාරේ දුක දන්නවනම් අපිට මේ හම්බෙච්ච ස්පාසුව තුළ පොඩ්ඩක් එක පදන් වෙන්න හරි පොඩ්ඩක් එක තමන්ගේ බුද්ධියට සින්න වෙන්න හරින්න ඉක්මනටම ඊගා පාඩම් පන්ති අරගෙන සිලබස් කවර් කරන්න යන ටියුෂන් පන්තියක් නෙවෙයි මේක. සාමාන්‍ය ගමනක් තියෙන නිසා මේ ලැබිච්ච తত্ত্বය තමන්ගේ gedara බවට හැබෑ නිවන බවටපත් වෙනකන් හොඳට කරන්න ඒකේ ඒකේ දක්ෂකම දිනු කරා. ඉඳගත්ත ගමම්ම වගේ සාන්ත වෙන තත්ත්වෙට. ඉඳගත්ත ගමම්ම වගේ ආනාපාන තුනියෙන් තත්ත්ව පුරුදු කරලා වැඩි වේලාවක් ඉන්න දෙන්න හිතට මොනම දෙයක්වත් පිටින් නොදා. ඒකට කියලා තියෙන්නේ යේ ලෝකේ උපය උපාදානා චේතස අදිඨානාබිනවේසා තේ පජහන්තෝ විරමතින උපාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනබිරත සංඥා කිසිම සංස්කාරයක් මේකට දාන්න එපා. දානකොටම මම යවතන. දානකොටම තස් මේ මහන්නේ එතන. දානකොටම තෘෂ්ණාව එතන. ඒ නිසා බලන්න මෙතන ගිහිල්ලා මොනවක්වත් නැහැ ඉන්නේ. ඒක නිසා වාග් බහුල්‍ය තාම වැඩි. හරියට ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. හැබැයි මම අගේ කරනවා සෙනඟ වෙනුවෙන් නැගිටලා මයික් එක අතට ගත්ත එක. එහෙම නැත්නම් ওই පස්සෙත් අපේ අතට දාලා යනවනේ. ඉතින් එතකොට හැබැයි වෙන්නේ මම පුද්ගලිකව ගැහුවා වගේ වෙන්නේ. ඉතින් මට නම් එහෙම ගහන්න ඕන කමක් නැහැ. ඉතින් ගණන් ගන්නත් එපා වුණා. මොකද අනික් කටියට රිදෙන්නේ නැහැ කෙනෙකුට ගැහුවේ නැත්තම්. හැබැයි මේ gedara තියෙන මුවහමට ගහනවා කැලේ ඉන්න මුවාට නෙමෙයි මේ ගහන්නේ. මේ ගහන්නේ ඔක්කොටම රිදෙන්නම තමයි ගහන්නේ. කොහොම හරි දැන් මේ ආපු ප්‍රශ්නට උත්තරේ හම්බුනායි කියලා හිතනවාද? උත්තරේ හම්බුනායි කියලා හිතනවාද? කියන්න බෑන හම්බෙච්ච උත්තරේ මොකද්ද කොහොම තේරුම් ගත්තේ කියලා? මේ චිත්තානුපස්සනාව ගැන හිතන්න එපා. ආනාපාන සතිය තුල මේ මේ භාවනා අනිත් හතරම සිද්ධ වෙනවා. කෙලෙස් ඉවර කරලා තව කෙලෙසයක් අරගන්න එපා කිව්වා. ආනාපාන සතියෙන් හිත සැහැල්ලු වෙලා කය සැහැල්ලු වෙනවා නම් එතන ඉඳ නැවත ආය චිත්තානුපස්සනාවට යන්න එපා. එතනදී ආය කෙලෙස් කෙලෙසක් ආය කෙලෙස් අරගන්න එපා කිව්වා. ඔව් ඒක ඒක ඒක මම අනුමත කරනවා. ඒක තමයි මම අදහස් කරපු දේ. ඒ හම්බෙච්ච විවේකයේ පදන් වෙනකන්. ඒ හම්බෙච්ච විවේකයේ Tamanට Tamanගේ නිවස, Tamanගේ හැබෑ නිවහන බවට පත් වෙනකන් මෙන්න දෙයකට යන්න එපා. එතෙන්ටපත් වෙච්ච ගමන් භාවනාචින් ඊගා පණ්ඩපට ගෙනියනවා. හොඳයි. නේතරවංශ. ගරුතර ස්වාමි වහන්සේ මම ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යන අතර හුස්ම ඉහළ පහළ ගැනීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේගෙන සියුම් වේගෙන ගොස් පසුව නතර වෙනවා. කිසිම දෙයක් දැනීමක් නැහැ. සෑහෙන වේලාවක් ඉන්න පුළුවන්. හිත සිත තදවෙන හිස තදවෙන ගතියකුත් දැනෙනවා. නැවත හුස්ම රැල්ලට හිත යොමු කර භාවනාවේ යෙදුනාට කමක් නැද්ද? දැන ගැනීමට කැමති. මේ කියපේ කනත් මේ ඔලුව උස්සන්න කැමතිද මම දැන් ටොක් එකක් ගන්න. ඒ කිය ප්‍රශ්න ලියපෙකන කැමතිද මේ විත්ති කූඩුවට නගින්න. මම නම් කැමතියි හැබැයි කවුරු හරි ගුටි කන්න හරි ගමන ඉදිරිපත් වෙන එකට මම කැමතියි. නෑ කවුරක්වත් නෑ. ඉතින් මම කැමතියි දැනගන්න මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ විසඳපෙකෙන් තමන්ගේ ප්‍රශ්නට උත්තරේ ලැබුණාද කියලා. ඉතින් දැන් අහන්න කාගෙත් නෑනේ කයින් අහන්න එපා. දැන් මේ ගත්ත වෙලාවෙන් තමන්ගේ ප්‍රශ්නට උත්තරේ ලැබුණාද නැද්ද කියන එක නැත්නම් මට ආයෙ අර රෙකෝඩ් එක ආයෙ දාන්න වෙනවා. ඒ ක්ලිප් එකම දාන්න වෙනවා. තැම්පත් වුණාට පස්සේ වැදිතියට පොරදියේක් වෙන්න එපාන් අම්මා නැතිනම් අපට වඩගිනි වෙන්න එපා කියන එක තමයි කියන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඉදිරියපත් වෙන්න කියලා නැත්තම් ඉස්සර උත්තරේ තෑයිමකටපත් වෙන්නයි කියලා කියන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ අද දින ඔබ වහන්සේ විසින් මෙහෙවන ලද පරයන්ක භාවනාවේදී මුල සිටම ඊතා සිහියෙන් ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ පරීක්ෂාකාරී වූ අතර එය වෙනදා පහසුවෙන් පටන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවිය. විටක ආශ්වාසය හා ප්‍රාශ්වාසය අඟල් 6ක් පමණ අරයක් සහිත වෘත්තයක් ලෙස ක්‍රමක්‍රමයෙන් ඒ ඊතා සියුම් වෘත්තයක් ලෙසද විටක ඒ එකම ලක්ෂයක් ලෙසද විටක එම වෘත්තයේ ඊටාම වේගයෙන්ද ඊටාම මන්දගාමීන්ද ගමන් කෙරුණි. තවත් විටක එම්බ්‍රොයිඩර් මැෂින් හෝ ටෙලර් මැෂින් එකේ ඉදිකටුව වැඩ කරන ආකාරයට තිරස්ස ඉදිකටුවකටත් වඩා සියුම් ඉතමත් වේගයෙන් ආස්වාස් ප්‍රාස්වාසය සිඳුයි. තවත් විටක ආස්වාසයේ ඉතා වේගයෙන් තිරස්ස ප්‍රාස්වාසයේ ඊට ලම්බකව සිරස්වද කුළුමීමෙකු පිඹින්නක් මෙන් විය. නාසිකාග්‍රය මත ඒ කියන්නේ වරහන්තරී තියෙන සමස්ත නාසය අග සිත සමාධිගත වූ අවස්ථාවක ආස්වාසය ප්‍රාස්වාසය නොදලුණු අතර ඒ අවස්ථාවේදී උදරය පිම්බීම හැකිලිම ඊ타මත්ම සංගමයෙන් සිදුවිය. ගරු ස්වාමි වහන්සේ මායන මාර්ගයේ නිවැරදිව පහදා දෙන්න. තව ටිකක් තියෙන ස්වාමි වහන්සේ. ගරු ස්වාමි වහන්සේ විසින් යෝගාචර ස්වාමි වහන්සේ ළමකට අනුශාසනා කරන ලද ලද්දේ සටන පරදින අවස්ථාව සහ සටන පාවා දෙන අවස්ථාව පැහැදිලිව හඳුනා ගන්නා ලෙසය. මේට පෙර මා නිතර නිතර ඉරියව්ව මාරු කරන ලද අතර වහන්සේගේම අනුශාසනා වේදී ඉරියව්වක් පරියන්කයක් භාවනාව අවසාන වන තෙක් සිටීමට මාහට විශාල පිටුහලක් විය. එකම ඉරියව්වක් පරියන්කයක් සමග. රචනලී මෙච්චර දක්ෂකමක් නැහැ නමුත් උත්සාහ කළා තිනවා. sannivedanaya කරන තොරතුරු ප්‍රමාණවත් ඒ පැයක් එක දිගට ආනාපාන දිහා බලා ඉන්නකොට සතිය පිහිටියා නම් ආනාපානේ ඒකේ තටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා පැතිකඩ තුනක් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒකට ආනාපාන ඉහළ පහළ යන එකක් නෑ ඉදිකට්ටක් වගේ කියලා පෙන්න එක අපි කියනවා සටහනක් දැකීම. ඉදිකට්ට ඉහළ පහළ යනවා කියන කියනවා ආකාර දැකීමක්. නැත්නම් ඉදිකට්ට පැත්තෙන් පැත්තට වදිනවා කියනවා ආකාර දැකීමක්. ඉතින් මේ ආනාපානෙට සටහන් ලක්ෂයක්කුත් එකක් තියෙනවා. ආකාර ලක්ෂිකුත් එකක් තියෙනවා. ඒ හැමදේම පේන්නේ අනිත්‍ය සංඥාවෙන් බැලුවම විතරයි. එකම ආකාරය තියෙන එක මෙහෙම පේන්න ඕනේ කියලා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් මේවා පේන්න පේන්න බය හිතෙනවා. පේන්න පේන හිතන සතිය කැඩිලා මේ එක මානපානේ කොහොමද විවිධ ආකාර විවිධ සටහන් ගන්න කිය. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී මේ සටහන් ආකාර පෙන්නන වෙලාවේදී භාවනාවට දැක්විච්ච අනුග්‍රහය තමයි අනිත්‍ය සංඥාවෙන් බලන්න. ඕනම ආකාරයක් ආනපානේ ගන්න පුළුවන්. ඕනම සටහනක් ගන්න පුළුවන්. එතකොට අන්තිමට පේනවා මේක වලාකුලක් වගේ වේගෙන් වැඩ කරන ක්‍රියාවලියක් මිස ඔක්කොම සම්තතියක් බවට පත් වෙනවා එතකොට තේරෙන පටන් ගන්නවා ඒක තමයි ඒකේ ස්වභාවය. ඉතින් මේකට යෝගාවචරයේ අනුග්‍රහ දක්වනකොට හුඟ දෙනෙක් මේක බය වෙනවා. ඇයි මෙච්චර මේ ආනාපාන එක එක පැතිකඩ ගන්නෙ? ඇයි මේවා එක එක හැඩ ගන්නෙ? ආකාර ගන්නෙ කියලා අපි අර තියෙන ඔලොමලකම නිත්‍ය සංඥාව නිසා මේවට අපි හරස් කපනවා. මේවා අපි බයට සලකනවා. එහෙම නැත්නම් මේවා අපි සතිය ගන්නවා කියලා සලකනවා. දැන් මේ කියන කෙනා තැහෙන දුරට එහෙම කරන්නේ නැතුව මේ සටහන් සාකාර දැකලා තියෙන හැබැයි මදි ගතිය පේනවා. මේට වැඩිය මේකේ සටහම් පෙනේවි. මේට වැඩිය ආකාර පෙනේවි. අන්තිමේ ඔක්කොම ඊටාම වේගෙන් සකබඹර කරකෙන්න වගේ තන්තතියක් විදිහට පේන්න පටන් ගන්නකොට තමයි ආනපනේ අපි සමහරට නුපිනී ගියා, නොදැනී ගියා කියන අවස්ථාව. අන්න එතෙන්ද ගිහිල්ලත් මේකට මොනවාක්වත් පිටින් දාන්න නැතුව බලහන් ඉන්න පුළුවන් නම් තමන්න තේරෙන පටන් අර ගන්නවා. මෙච්චරයි මට කලියුත්ත තියෙන්නේ මින් එහාට භාවනා කරනවා. මින් එහාට ඒක භාවනා විසින් භාවනාවක් කරනවා. කොයි වෙලාවෙ පටන් ගත්තත් ඔතෙන් නිකන් තල්ලුවක් දෙන්න ඕනේ. නිකන් පුෂ් බයිසිකල් එකක් වගේ. බයිසිකල් සෑහෙන වේගයක් එනකම් අපි තල්ලු කරගෙන ගිහලා තමයි නගින්නේ. නැග්ගට පස්සේ ඒක වේගي ගන්නවා. ඒක නිසා මේ යන ක්‍රමය හොඳයි. මේ දක්වා අනුග්‍රහ කරලා තියෙන ක්‍රමෙත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අත්දැකීම් වල මදි ගතියක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට විචල්්‍ය සාධක වෙනස් කරන්න එපා. පුළුවන් තරම් ඒ යන ගමනට හැල්මේ යන්න අරින්න ඉරියව මාරු කරන්නේත් නැතුව එහෙනම් අලුතෙන් අදහස් දාන්නෙත් නැතුව මේකට බය තැක ඇති කරන්නෙත් නැතුව ඒ වේගයෙන් වැඩ කරන සන්තතියට ආවට පස්සේ නින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව මේකට අනුග්‍රහ කරනවා කියන්නේ මොනම පිනක් කරලවත් හරියන්නේ මේකම කරලා ඉගෙන ගන්නවා. ඒක නිසා මේක මේ මේ භාවනා වැඩමුළුවෙන් ගත්ත ප්‍රතිඵලයක් නෙවෙයි මේක. gedirin ගෙන ආපු එකක්. මේ අපි මේ භාවනා මැදදී කර පොඩ්ඩක් ගැම්මක්, ජවයක්, ත්වරණයක් දෙන වෙලාව ආන්නේ විදිහට අනුග්‍රහ කරලා ඒ තටහන් ආකාර ගෙවම් කරගෙන ස්වභාව ලක්ෂණ වැටහෙනකන් පුළුවන් තරම් තමන්ගේ අනුග්‍රහය ධෛර්යය දීලා ඊට පස්සේ ඒක ඒක විසින්ම කෙරීගෙන යන හැටි එහෙම නැත්නම් ඒ සුවන් සිද්ධ වෙන්න හදන හැටි කරන්න ගියාට පස්සේ තමන්ට තේරෙන පටන් අරගනි භාවනා විසින් භාවනා කෙරීගෙන යනවා කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනික භාවනා යෝගියෙක්. නමුත් මට මීට පෙරත් වෙනත් ආයතනවල භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත්තෙමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම සක්මන් භාවනාවෙන් අනතුරුව පරයන්ක සඳහා වාඩි වී කය දෙස නිසල්මන්ව බලා සිටින විට විනාඩි කිහිපයකදීම මට හුස්ම රැල්ල දැනීමට පටන් ගනී. ඒ අනුව නාසිකාග්‍රයේ සිත පිහිටුවා හුස්ම රැල්ල දෙස බලා සිටින විට එය කෙමෙන් තුනී වී නැති වී යයි. ඒ සමගම කහපැහැති ආලෝක දෙකක් මතුවී එක් ආලෝකයක් බවට පත්වේ. එවිට හුස්ම රැල්ල නැති වී ඇති නිසා මම එම ආලෝකය නිරීක්ෂණය කරමි. එම අවස්ථාවේ මට කයේ තද ගතියක්, සැලවිය නොහැකි ගතියක් දැනේ. නමුත් සිත සංසුන්ව නිවුණු ස්වභාවයකින් පවතී. එම ආලෝකය අඩු වැඩි වෙමින් ඉදිරියට පිටුපසට ගමන් කරන බවද, එසේම පැහැය සුදු නිල් රතු පැහැයට හුරු තැඹිලි ලෙස වෙනස් වන බවද දැනේ. එසේම එක් අවස්ථාවක එම ආලෝකයේ ඊට වැඩි වී මා එම ආලෝකයෙන් වසා සිටනවා මෙන් දැනුනි. ඒ මොහොතේ විශාල ප්‍රීතියක් සොයක් දැනුනි. එලෙස විනාඩි 5ක් පමණ තිබෙන්නට ඇත. සම්පූර්ණ භාවනාව විනාඩි 45ක් පමණ වේලාවක් තිබෙන්නට ඇත. ආලෝකය නිරීක්ෂණය කරන අතරතුර සුසුම් රැල්ල නැවත මතුවේ. එවිට මම හුස්ම රැල්ල නිරීක්ෂණය කරමි. නමුත් ඊට සුළු වේලාවකින් එන්නේ නැති වී යයි. මෙලෙස කීප වාරයක්ම සිදුවේ. නමුත් කල්ගත වන විට හුස්ම රැල්ල එසේ දැනීම එය දැනීමද නැතියයි. එසේම සිතුවිලිද මතුවී ඇතැම් විට සිතුවිලි අවසන් වීමටත් පෙර නැතිවියයි. එසේම ශබ්දයද නොඇසෙන්නේ නොවේ. නමුත් ඒ භාවනාවට බාධාවක් නොවේ. ඔබ වහන්සේට නිර්වාණ සුව දීර්ඝායුෂ මෙන්ම මෙම ශාසනික සේවය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. මට භාවනාව මම භාවනාව සිදු කරන ආකාරය නිවැරදිව දැන ගැනීමට කැමැත්තෙමි. එමෙන්ම ස්වාමි වහන්සේ ආලෝකය නිරීක්ෂණය කිරීමට සුසුදයි හා ඔබ වහන්සේගේ කමටහම මෙත් සිතින් අයති. ඒ වෙලාවේදී අරමුණේම එක ආකාරයක් තමයි මේ ආලෝක සංඥා මතුවෙන එක. එතකොට අරමුණ නැති වෙලානේ අපි කියන්නේ මේ ආනාපානේ නැති වෙලා ආලෝකේ තියෙනවා. ඒ නිසා අපි ඒක තියාගෙන ඉන්නවා මේ අර ආනාපානේ ඉඳලා ආලෝකේ දක්වා ආපු ගමන මාර්ගයේ පෙත නැත්තම් සතිය අඛණ්ඩ භාවයේ දන්න නිසා මේක තියාගෙන ඉන්නවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට Tamanට තේරෙනවා මේ ආනාපානයේ මේක ආකාරයක් තමයි මේ පේන්නේ කියලා. එහෙම සැකයක් තියෙනවා මේ වගේ තැනකදී Tamanට මේ මේ ආනාපානයේම ආකාරයක්ද මේක නැත්තම් මේක දිහා බලනකොට කෙලෙසයක් එන්න පුළුවන්ද නැත්තම් මේක වැරදිලාද කියලා දන්නවනම් ඒ වෙලාවට Tamanට විශේෂයෙන්ම සැකයක් තියෙනවා විතරක් ඉන්න ඉරියවට හිත දාන්න. සැක නැත්තම් යන්න ආරින්. ඉතින් මේක හරියම මේ මේ තාක්ෂණිකව තේරුම් ගන්න ඕනේ සැක තියෙනවා නම් විතරයි අපි උරගා බැලීමක් කරන්නේ. Taman ඉන්නේ ඉරියව්වට බලන්න මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආලෝකය දිහා බැලුවත් එකයි නැතත් එකයි භවනා යනවා. සැක නැත්තම් යකෙක් දැක්කත් පෙරේතෙක් දැක්කත් සිංහයෙක් දැක්කත් බුදුහාමුදුරුවෝ දැක්කත් දේවදත්ත දැක්කත් කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒ පේන මොනම දෙයකත් මොනම ඉඟියක්වත් නැහැ. මේවා මේ හිතේ තියෙන මේ සංඥා ඒව ඉතින් මේ හීන වගේ තමයි කියන්නේ. ඒව එක එක ලීලාවල්. එහෙම නැත්නම් මිරිඟු. ඔය වගේ නිමිති නෑ. ඒක තිබුණාට කමන්නේ නෑ. හැක තියෙනවනම් ඉරියව් බලන්න එනේ හොඳම වැඩේ තමයි කාය ජීවිත නිර්පේක්ෂව ওই දිගට යන්නත් එක තමයි මේ වෙලාවේදී යෝගාවචරයෙන් කරන්න තියෙන හොඳම වැඩේ. ලිඛිත ප්‍රශ්න එපමණ සංවාහස අපිට තව විනාඩි 10ක විතර කාලයක් විතරලා තියෙනවා අපි යොදාගත්තේ දෙක වෙනකන් කියලා කෙසේ නමුත් මම වැඩමුළු සංවිධායකවරියට අපේ 60 පිට රොහට බෙරිච්ච ඇනි චෙක් කරලා ස්තුතිවන්ත වෙනවා මොකද ලියන ප්‍රශ්න පිළිවෙලක් කරගෙන තියෙනවා. ඉතින් මම තමයි ඒක වැඩියෙන්ම වාසි ලබන්නේ. ඒව නැත්තම් ඉතින් මයින් අනම්මනම් අහගන්න. අද මේ නිසා තමයි අරුණට හිතාගෙන ආපු ප්‍රශ්න අහන්න බැරි වෙන්න ඇති. නමුත් අපි යන පාර හරි නිසා හැමදෙනාගේ මනසවල සපුරු නැති වුණාට ආදර්ශයක් තියාගෙන ඉදිරියට යනවා. ඉදිරියට ඒ නිසා මම මේ දීප ආදර්ශය අනුව හැම කෙනාටම හැම ආරෝ කෙනාටම රිස්ටිට් ඕගනයිසර්ටම ඉස්සරහට බනින්න වග බලා ගන්නවා. එතකොට හැදෙනවා. කෙසේ නමුත් තව විනාඩි 10ක් තියෙනවා කාට හරි අවශ්‍ය නම් සභාවට කල් ලැබපු ප්‍රශ්න මතින් හෝ එන තමන් දීප උත්තර මතින් හෝ මොනවාරි ගැළපෙන අපිට පිළිසෙට ගැළපෙන ප්‍රශ්නක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටිනවා. අවසරයි හාඳුරු. මට මේ දැනගන්න ඕනේ මම පිම්බීම් හැකිරීම ටික කලක් පුරුදු කරා. ඇත්තටම මේ දැන් මට ඕනකම තියෙනවා මේ නහයට ආනාපාන සතිය වඩන්න. මේකත් අර ආශාවත් එක්ක ඉන්න ප්‍රශ්නයක් වෙයිද? මේ මොකද මං ඉස්සෙල්ලා ආනාපාන සතිය වැඩුවා මේ පිම්බීම් හැකිලීමට වඩා මං හිතනවා මට ආනා නහයි මේ නහයි කෙරෙහි අවධානය යොමු කරනකොට tempat බවක් සැහැල්ලුවක් දෙන්නවා කියලා. හරි එතකොට මට කැමති ප්‍රශ්නට උත්තරයක් දෙන්න නම් පිම්බීම හැකිලිම කරනකොට මොනවද පිම්බීම හැකිලිම කියලා අත්දකින්නේ ආනාපානයේ වශයෙන් මොකද්ද අත්දකින්න කියන අත්දැකීම් දෙකකින් විතරයි මට උත්තර දෙන්න පුළුවන්. ඒක ওই කරු ප්‍රකාශය තුල අත්දැකීම් නැහැ. එහෙම. පිම්බීම් හැකිලීම් තුලදී පිම්බීම් හැකිලීම් නොදිනියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මට උනේ දැනෙන වෙලාවේ මොකද්ද දැනෙන්නේ කියන්නේ. නොදැන්නට නොදැන්න මට්ටමට එනවා කියන එක මම විරුද්ධ වෙනව නෙවෙයි. යම් වෙලාවක මම දැන් ඉන්නේ හිතවිලි වල නෙමෙයි, සද්ද වල නෙමෙයි, වේදනාව නෙමෙයි, සක්මනේ නෙමෙයි. මං ඉන්නේ පිම්බීම හැකිලිම කියලා දන්නේ කොහොමද? පිම්බීම හැකිලිම ඉන්න ඒ වෙලාවේ දැනෙන ස්වභාවය මට දැනගන්න ඕනේ ඒක තමයි. ඒක තමයි මම අත්දැකීම කියන්නේ. ඒක තමයි මම අත්විඳීම කියලා කියන්නේ. ඒකෙන් විතරයි මට තීන්දුවක් කරන්න පුළුවන්. ඒකේ ඒකේ හෙලියුනේ නැත්තම් මට තොරතුරු නෑ. එහෙම. ආ ඒ වෙලාවේ සැහැල්ලුව තියෙනවා. නෑ නෑ මට සැහැල්ලුව එපා. මට උනේ පිම්බීම හැකිලිම දැනෙන්න හැටි. මට සද්ද දැනෙන්න හැටි, වේදනා දැනෙන්න හැටි, සැහැල්ලුව දැනෙන්න මොකුත් එපා. මට ඕන කරලා දෙන්නේ මූල කර්මස්ථානේ. මේ ප්‍රධාන නළුවා. එයා පේන වෙලාවේ කොයි විදිහටද පේන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් ආනාපානයට හිත ගිය වෙලාවක කොහොමද දන්නේ පිම්බීම හැකිලිම නෙවෙයි දැන් ආනාපානේ තියෙන්නේ. මොකක් දැකලා මොකක් අත්විඳලාද මොකක් මුලිච්චු වුණාමද දන්නේ ආනාපාන දැන් ඉන්නවයි කියලා. ඒ කෙනහරුවද මූල කර්මස්ථානයේට හිත යොමන්න පුළුවන් සතිය තියෙනවා. නෑ නෑ මූල කර්මස්ථානේ කියන්නේ බෑ. දැන් මොකද්ද කර්මස්ථානේ කියන්නේ ආනාපානද බිම්බි මැකිලිමද? ඒකට හිත ගියා නම් ඒ දෙකෙන් එකක නැත්තම් දෙකේම අත්විඳින දේ විතරයි මට ඒච්චරම මේ කමටහන් සුද්ධ කරන්න මට වෙන කාගවත් ජාතකේවත් පන දාතිකේවත් වන්දේවත් මොකක්වත් එපා. භාවනා කරනකොට අත්විඳින දේ මට පුළුවන් මම හිතනවා මට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අත්දැකීම. නැත්තම් මට මට තේරුමක් නැහැ. ආඳුරු කියන දේ හරි හැබැයි මට ඒක අවබෝධයක් නැහැ මේ සතිය අවබෝධයක් නැත්තම් එකින් එකට මාරු වෙන්න තියෙන උමනා මොකද්ද? එකක්වත් අල්ලගෙන නැත්තම් තව එකක හොඳ නරක කියන්න අපිට අපි මොකෙන් බලලා කියන්නේ ආයසුතුටවත් බැරි නම් මං කොහෙන් කියන්නේ. එහෙම. නේ මං කල්පනා කරන්නේ සතිය තියෙනව නම් ඒ නේ නේ සතිය තියෙනවා කියන්නේ ඒ අරමුණ ඉදිරිපත් වෙච්චාම මොකද්ද දැනෙනවා කියන තමයි සතිය තියෙනවා. කියන්නේ ඒක කියා ගන්න බැරි නම් ඇත් මන් දන්නවා. අත්දැකලා කියන්න බැරි ඇත්තොත් ඉන්නවා. නමුත් ඒක කියා ගන්න බැන්නම් ඉතින් තව කෙනෙකුට ওই ප්‍රශ්නට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. තන්නේ වේදනේ වෙන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා දොස්තර ගහත් ළඟට ගිහලා ගෑවට හරියන්නේ නැහැ. මට කකුන් දෙන බඩේ කියලා කියන්න එපා. නැත්නම් දොස්තර මහතර බඩේ කකුමන්නේ අපි ඉන්න කිසිම කෙනෙකුට රෝග ලක්ෂණ කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මැෂින් එකට දාපම හරියයි. ටෙක්නීෂියන් දාපම හරියයි. ඔය එක මැෂින් එකකට බෑ. ඔක්කොම තියෙන සල්ලි කරන්න විතරයි. පරණ වෙද්දු ගියාම ලෙඩත් එක කතා කරලා ලෙඩේ අල්ලන්නේ. දැන් නෑ. ඒක ටෙක්නීෂියන් දාලා අර ටෙස්ට් එක මේ ටෙස්ට් එක කරපුවාම බිල එනවා. ලෙඩාට තනියපයි ගෙදර ඉන්න කට්ටියට heart attack. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්න ගියාම අන්නම් මනම් බයිලා කතා කරනවා. හුස්ම ගන්නකොට කොහොමද වැටෙන්නේ කියන්නේ ගියාම ගොළු වෙනවා. පිම්බි මැකිලිම කරනවලු. පිම්බි මැකිලිකොට වැටෙන්නේ මොකද්ද කියලාම ගොළු වෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරලා තියෙන්නේ රෝග ලක්ෂණ කියන්නේ නැතුව අහනින් කරන සම්බන්ධීකරණයක් එන්නේ ඒකමයි ඔය අපි මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වාර්තාපක්‍රමයක් කරලා දීලා ඒක කියලා දෙන්න හදන්නේ ඒ නිසා හුඟව දෙනකොට ඒක ඇත්තටම සැර වැඩි. මේ සැරේ ගියාට පස්සෙත් බුරුම් සාංශ කියනවා අපි ආධුනිකයෙගේ ගොඩාක් බලාපොරොත්තු වෙන වැඩි. ඒක ආධුනිකයට හරි සැරයි. කියන්නේ හිතා ගන්න බැරි තරම්. ඔය කොච්චර PhD ඩබල් ડોක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා වුණත් අත්දකින්න දෙය කියන කාටවත් බෑ. ඒ නිසා අපි රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් උදව් ඉල්ලනවා. ප්‍රශ්න කියවන එකනගේ උදව් ඉල්ලනවා. ධර්ම සාකච්ඡාවෙන් උදව් කරනවා. පත්‍රිකාවකුත් කියලා දෙනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නේ මොකෙන්ද කියලා. හරි හරි. මම ඒක ලියලා දෙන්නම්. ඒක පහසුවක් වෙනවා ඔබහන්සේ අහන ප්‍රශ්න. ඔව් ඒක දැන් කියන්න පුළුවන් නම් මතක් කරන්න ආනාපානෙ පිම්බි මැකිලිමෙන් ආනාපානෙ යන්න ඉස්සරලා එකක හරි කමන්නේ අත්දකලා කියා ගන්න බැරි නම් අපි අරමුණු වැඩි කරයි කියලා අපිට ලාභයක් නෙවෙයි සංකීර්ණතාවය සංක්‍රතාවයනේ වැඩි වෙන්නේ. මේක හොඳට මතක තියාගෙන ඉන්න මේ ප්‍රශ්නේ තියෙන බෞද්ධයාට විතරයි. කවම කවදාකවත් කතෝලිකට ওই ප්‍රශ්න එන්නේ නැහැ. පොඩි දරුවෙකුටවත් ප්‍රශ්න එන්නේ නැහැ. අපි දන්නවා වැඩිකමයි ප්‍රශ්නේ. ආනාපානෙ නිකන් දෙන්නේ, පිම්බි මහකිනේ නිකන් දෙන්නේ දෙකම ගන්න වැඩි කියලා. මේ එකක්වත් නැතුව ඉන්න කෙනාට ඒක අත්දකින්න නැතුව තව එකට යන්න හදන ගතිය මේ ඔක්කොම නිකන් දෙන නිසා දෙමළ පත්‍රය හරි ගමන්නේ ඔය කියවනවා. අපේ සංඝයා අපේ සංඝයා මේ ගියන්ට ගියන්ට නායකත්වයක් දෙන්න ඉන්න සංඝයාගේ එල්ලෙනතිකම දිහා බලනකොට මොකක්ක කියන්න බැරි ඉතින් අපේ කම්පැනි එකක් තියෙන. ඒ ඥානදී අහමුදුරු කියනවා ආරියරත් මහත්තයා ඇවිල්ලා හැමදාම කියනවලු සරුවෝදේ බලන්න බලන්න හාමුදුරනේ මේ සංඝයා පිස්සු ගෙන්න හැටි කියලා. මහත්තු ඉතින් මොකද කරන්නේ අපේ කම්පැනි කට්ටියනේ තිබු හැලියකුනේ ණය බිලියෙන් වහගෙන අපි යන් කියලා. ඉතින් ගීයන්ට නායකත්වය දෙන්න ඉන්න කට්ටියක් මේ. ගීයෝ දන්නව කරන්න ඕන එක. ඒක නිසා දවසක ගීයන් සලුට් එක ගහලා ගන්න වෙනවා. ඒක කමක් නැහැ. ඕගොල්ලන්ට හිතානද වෙනකොට සලුට් එක ගහන්න වෙන්නේ තම්බි මිනිස්සුකල කියලා මම කියන තවුරුදු 20 යන්න ඉස්සෙල්ලා. මොකද මේ මිනිස්සු හරියට මේක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන උගන්වනවා. උගන්වන්නේ බෞද්ධයාට සංඝයා වහන්සේලාට. අපි උරුමෙමි. මේ අපි කතා කරන්නේ සතිපට්ඨානෙ. ඉතින් ඒක අපි මේ දෙක සුද්ධ කරගත්තේ නැත්තම් අපි ඉස්සරහට ගිහිල්ලා මේ රෙදි නැතුව ඉන්නවා වගේ. මම ඇත්තටම තරහ වෙන්න එපා. මොකද මට එහෙම තව සංඝායතනමකට එහෙම අපහසුටපත් කරන්න ඕනකමක් නැහැ. නමුත් මං ඉල්ල හිටිනවා මේ ඉන දවස් ටිකේ හරි අපි මේ බහ තෝරාගමු. මේක කියන හැටි තෝරාගනිමු. තෝරාගෙන අපි ඊට පස්සේ අපිට ඒක දිගේ දිගේ යන්න පුළුවන්. ඒ නිසා කොල කැලක් අරගෙන රචනෙ තියෙනවා. පිම්බීම මතු වුණා. පිම්බීම මෙනෙහි කරා. එතකොට මට පිම්බීට මේ විදිහට වැටුණා. හැකිලිම මතු වුණා. හැකිලි මෙනෙහි කරා. මට විදිහට හැකිලිම නැහැ. ඔච්චරයි මං ඉල්ලන්නේ. ඒක ඒක නැතුව ආය ආනාපානට යන කතාවක් ඕනේ නැහැ. එතකොට වෙන්නේ සංකර වෙන එකයි වෙන්නේ. හොඳයි. දැන් හරියටම දෙකයි වෙලාව. ඒක නිසා අපි මෙතනින් අපේ දෙවෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. අපිට තියෙනවා පැයක පමණ කාලයක් සක්මන් භාවනා කරන්න ඊට පස්සේ අපි තුනට සාමූහික භාවනාවට මෙතන රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි.